අයි අපි මෙහෙන් එකතු වෙනවා අනුරාධපුරේ දවසේ සම්බ්‍රාහ්මත්ව දවසේ ධර්ම දේශනාව සඳහා අපි ධර්ම දේශනාව සඳහා සියලු දෙනා tempත් වෙමු සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝභෝ දෝසෝ ච මෝහෝ ච පුරිසස්ස පාපචේතසා තින්සන්ති අත්ථ සම්භූතං සච සාරං සච සාරංව සම්පලන්ති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිකුත් සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පුරුදු පරිදි කෝසල සංගීතයේ ඊගාවට තියෙන සූත්‍රය අයියක සූත්‍රයට පස්සේ තියෙන සූත්‍රය දවසේ මාතෘකාවෙන් ගන්නෙ ඒකට නම් කරලා තියෙන්නේ ලෝක සූත්‍රය කියලා ඉතින් ඒකත් මේ කොසල් රජතුමත් සර්වචන් වහන්සේ අතර ඇති වෙච්ච දෙබසක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් කොසල් රජතුමා අහනවා දවසක සවැත්නුවර ජේතවනාරාමයේ සර්වඥාන්සේ වැඩ ඉන්න වෙලාවක ගිහිල්ලා වැඳලා එකක් එකක් පස් වෙලා කතිමේ ධම්මෝ ලෝකේ උපජ්ජති උපජ්ජමානා උපජ්ජති අහිතාය අපාසා අපා පාප අපාසු විහාරාය කිය. ඉතින් එතකොට අහිතාය දුක්ඛාය අපාසු විහාරාය. එතකොට සර්වඥාන්සේ මේ දේශනාව ඉදිරිපත් කරනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා බුදුහාමුදුරන්ගේ ඒ සම්මජතා ඥාණයට වැටෙනවා එහෙම ලෝකේට අහිත දුක අපාසු විහරණය කියන්නේ කරදර සහිත ජීවිතය කියන එකට අපාසු විහරණය කායයකට බලපාන ධර්ම තුනක් කියලා ඉස්ලාම උද්දේශය සඳහන් කරනවා ඊට පස්සේ නිද්දේශයේ වශයෙන් ඒ තුන නම් කොට කියනවා. ලෝභෝකෝ මහරජ ලෝකස්ස ධම්මෝ uppajjamana uppajjati අහිතාය දුක්ඛාය අපහස විහාරාය සංවත්තම් කියලා. එතකොට ඒ තුනෙන් එකක් තමයි ලෝභය. ඒ විදිහට දෝෂයත් මෝහයත් කියන මේ තුන ඉස්සලා තුනයි කියලා ඊට පස්සේ තුන නම් කරනවා. ඊට පස්සේ විස්තර කරන්න තියෙන්නේ මේ ලෝභයක් මේ දෝෂයක් නැත්නම් මෝහයක් කොහොමද මනුස්සයන්ට අහිතාය දුක්ඛාය අපාසජහාරාය කියලා පවත්න්න කියන්නේ අපි පැය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදි අයි එහෙම විස්තර අවශ්‍ය කරන්නේ මොකද අපි සංසාර දුකට හේතු වෙන්නේ තණ්හාව, ලෝභය විතරයි කියලා තමයි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතර චතුරාර්ය සත්‍ය විස්තර කරනවා විස්තර කරනවා. නමුත් ඒකෙම පුළුල් අර්ථයක් නැත්නම් විචාරය තමයි ලෝභ දෝෂ මෝහ කියලා තුනකට කඩලා පෙන්නලා දෙනවා. එතකොට මේ එකේ රූට් එක එකම මූලය මේ විදිහට තුනකට කැඩලා ගියාම ඒකෙන් ඒක හදාරන කෙනාට ඒක දුරු කරන්න හදන කෙනාට පහසුවක්ද වෙන්නේ අපහසුවක්ද වෙන්නේ කියලා අපිට මේ ධර්ම දේශනාවේදී පිළිසිදු කරනවා. ලෝභය විතරයි තියෙන්නේ කියන එකට විභාගය කටපාඩම් කරලා ලියනවා නම් උත්තරයකට හරි දෙයි. හැම දුකටම හේතුව ලෝභය කියලා. ඒ හැබැයි ඒක මේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඔක්කත් ලෝභය දුරු කරගන්න ඔක්කත් අලෝභය පහර කරගන්න ඔක්කත් නිවන ඇති කරගන්න අදහසින් නෙවෙයි. නමුත් යම් කෙනෙක් ඊට වැඩි ගැඹුරට යනකොට නොකොසොරජිත වගේ ප්‍රශ්නයක් අහනවා. මොන කොයිතරම් ධර්මයක් මේ ලෝකයේ අහිත දුක අපාසු විහරණය පිට පිටනවාද කියලා එතකොට තුනකට කඩලා පෙන්නනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන අර එකම තමයි මුල් තුනකට කැඩලා පෙන්නන්නේ. එතකොට සාමාන්‍ය දැනුම යෙදුවොත් ලෝභය කියන්නේ ද්වේෂයේ අනිත් පැත්ත. ද්වේෂය කියන්නේ ලෝභයේ අනිත් පැත්ත මේ දෙකම එක මල්ලට දාන්න පුළුවන් කියලා. එතකොට මෝහය කියන්නේ අනිවාර්යයෙන්ම ලෝභයේ තියෙන තැනක අනිවාර්යයෙන්ම දෝෂයේ තියෙන තැනක තියෙනවා. ඒක එච්චර මනරට දාන්න අපහසුයක් වෙන්නේ නැහැ. ලෝභයයි දෝෂයයි ලෝභයයි මොහයයි ඉන්න පුළුවන්. දෝෂයයි මොහයත් ඉන්නයි පුළුවන්. නමුත් මේ ලෝභයයි දෝෂයයි දෙක එක තැනක ගත කරන එක ඉතින් ටිකක් ගලපන්නේ. ගලපුවේ නැත්නම් ඒ අර පළවෙනි බණපදයේ අහපු එකනා කියනවා මේක මේ ගැලපෙන්නේ නැත්නම් කියලා. ඉතින් ඒකට යන්න ඒව ඔක්කොම මේ ඔක්කොම බනවලට ආසයිද කියලා දෙන්නේ නැහැ. මේ ජීවිතය සම්බන්ධ කරගෙන ගැඹුරකට යන්න අප කැප කරන කෙනාට නම් තේරු කරලා දෙන්න පුළුවන් මේ ලෝභයේම හිවණල්ව තමයි දෝෂී කියන්නේ. ඉතින් ලෝභය ඇති වුණා නම් ඇති වෙන හැම වෙලාවෙදී මේක හිවණල්ලක් ඇති. ඉතින් ඒක දෝෂයක් කියනවා. ඒකේ ලෝභයේ අනිත් පැත්ත වෙනවා. ඒක නිකන් ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ එකයි නෙගටිව් එකයි. අර නෙගටිව් එකෙන් තමයි පොසිටිව් එක ඩෙවලොප් කරලා ගන්න. ඒව තමයි පොසිටිව් විතරක්ම හදන කැමරාස් තියෙනවා. ඒව තමයි ස්ලයිඩ් ෂෝස් හදන්න ගන්නෙ පොසිටිව් විතරක් හදන්නේ. ඒව ඩෙවලොප් කරන්න ඕනේ නැහැ. මේක ස්ලයිඩ් ෂෝ එකක්. ඉතින් අන්න ඒ දේ තේරුම් ගත්තේ නැති නිසා හුඟ දෙනෙක් අර දෝෂය නැහැ ලෝභය දුරු කරගැනීමේ කටයුත්ත සඳහා දෝෂ මූලිකව කටයුතු කරනවා. නැවතත් ඒ වාක්‍යය කියනවා. ලෝභය දුරු කරගන්න කටයුතු කරන්නේ දෝෂසහිත. ද්වේෂසහිත. ඉතින් ඒක තමයි අපි ඔය මේ පින්කම් පොළවල් වල දකින්නේ. සමිති සමාගම් වල දකින්නේ. එහෙම නැත්නම් අත්ති කිලමතාන යෝගේ දකින්නේ. ඉතින් ඒක මේ සයිකියාට්‍රික් සිටුේෂන්. ඒ කියන්නේ මානසික අසහනයක්. මානසික රෝගයක්. ඉතින් ඒක බටහිර ලෝකේ වෙනම ශාස්ත්‍රයක් විදිහට ගන්නලා තියෙනවා. බුදුජාන් වහන්සේ මේ ලෝභයයි දෝෂයයි සම්බන්ධ වෙන ආකාරය වංචනික ධර්මවල විස්තර කරනවා. ඒක සාමාන්‍ය අදාළ වෙන්නේ ඇත්තට බැහැගෙන බුද්ධ ආගමේ යෙදිලා සැදිලා පැහැදිලා කටයුතු කරන්නේ නැති අය. නමුත් අපි පිළිගනිමු අපි ඊට වැඩිය යෙදි සැදි පැහැදි කටයුතු කරන නිසා අපිට ලෝභය වගේම දෝෂයත් යෝසෝකෝ මහරජ ලෝකස්ස ධම්මෝ uppajjyo uppajjato uppajjamana uppajjanti uppajjanti අහිතාය දුක්ඛාය අපාස අපාස විහාරාය ධම්මෝ එතකොට ලෝභය වගේම දෝෂය අතාරින්න ඕනේ හැබැයි ලෝභය කණෙන් අල්ලන්න ලේසි ද්වේෂය අල්ලන්න බැරි ඒක වංචනික වශයෙන් ෂට වශයෙන් මායාවී වශයෙන් ප්‍රඥාව වශයෙන් පිළිහිදී එනිසා එක සමීකරණයකදී ද්වේෂය කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ. ලෝක නිදර්ශනය තමයි උගත්කම වැඩි වෙන්න වැඩි වෙන්න හොස්ලංගෙන් නැසෑන්න බෑ. හරියට කේන්ති යන ගතියක් තියෙනවා. ඉතින් එතකොට වෙන් වෙලා වෙන් වෙලා ඉඳ හදන්න. මට බෑ කවුරුත් එක්ක ඉන්න බෑ මොකද මේ කට්ටිය තේරෙන්නේ නෑ මම දැක් කරන්න. දෙන්නටම තියෙන ලෝභය ලයින් කරන්න තමයි. හැබැයි අර මේ උගත්යයි සම්මනාය සම්මතයට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි ණයට මේ ද්වේෂය ආවට පස්සේ ඒගොල්ලන්ගේ සංවේදනය ගොඩක් ව්‍යාකූල වෙනවා අභ්‍යන්තර සංවේදනය සංවේදනය වගේම බාහිර සංවේදන ඒකට සමාගමක වැඩ කරන්න වුන් සංස්ථාව පවත්වන්න හරි අපාකාරීපත් එතකොට මේ දෙකතම මේ ලෝභය දෝෂය දෙක අතර සමவாயයක් වෙනකොට විරසක භාවයක් ඇති වෙච්ච ගමන් මෝහයට විශාල ඉඩක් හම්බ වෙනවා මේ தත්ත්වේ පාලනය කරන්න නැත්තම් ඝාතකෙක් වශයෙන් අලුගෝසුවෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ අද ලෝකේ වෙලා තියෙන එකයි මේ මෝහය උදුමාකාර විදිහට පටල වෙලා තියෙනවා. ඒක බුදුහාමුදුරෝ උදාහරණයක දෙන්නේ තත්‍යසාරංව සම්පලක්. කුණගහක්, බටගහක්, පොල්ලුණක් තියෙන තමයි. ඒකේ හයිය කොටස තියෙන්නේ හැමේ. ඒත් කියන්නේ තච්ච සාරංග සම්පලං කියලා කියන්නේ පොතු අර ගස් කියලා. අරයක් තියෙනවා නම් අරටුවක් තියෙන පොත්තේ. ඇතුලේ පුස්. ඇතුලේ බොල්. ඉතින් අන්නේ වාගේ ගහක තියෙන විශේෂ ලක්ෂණයක් බුදුජානක ලකිනවා මල් බල ගත්තොත් ගන්නවා. ගහට හරියනවා කියන්නේ මුළු ගහම මැරෙනවා. තුන රාග මල් පට ගත්තා. මල් පල ගත්තා වාගේ කිසිල් ගහකත් ඒක තියෙනවා. පිටුල් ගහකත් ඒක තියෙනවා. පොල් ගහේ නම් එහෙම එකක් නැහැ. කිතුල් ඇහි මුතුන් බල පිරුණාට පස්සේ ආයෙ ගහ වැවෙන්නේ පච්චසාරංව සම්පලං එවැනි පොතුහර ගස්වල තමන්ගේම ඵලය තමන්ව විනාශ කරන්නාසේ ඒක තමයි අද මේ විද්‍යාව අතරගත් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බෙච්ච මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ඉතින් මේ දෙක තේරුම් කරලා දෙන්න බැරි ඒගොල්ලෝ හවුම්කම් දෙන්නේ නැති ඒගොල්ලෝ සංවේදනයෙන් දුර්වල පිරිස් කොටසක් වෙලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට සමානකමක් තියෙනවා ලෝභය දුරු කරගන්න ඕනේ. නමුත් ඒ සඳහා ද්වේෂය වැඩි වීම ලෝභය දුරු කිරීම නෙවෙයි කියන එක තේරුම් කරලා දෙන්න බෑ. මොකද ඒත් එක්ක ඔය කැවිල්ල මෝහය කරන සම්බන්ධතාවය. ඉතින් ඒක වටී කියලා මම හිතනවා ධර්ම දේශනාව. විස්තර කරලා දෙන්න. ඉතින් මේ ගාථාව මේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියවනකොට මම හිතේ ත්‍රිපිටකයේ තියෙන එකක් නෙවෙයි බොහොම ගැඹුරක තියෙන එකක්. ඒකට වැඩි ගැඹුරක වෙන්න කියලා. නෑ මේ සංහිතනිකයි තියෙන්නේ. ගැඹුරු සූත්‍ර තියෙන වට අපි සමාල්ලාට ඔය සූත්‍ර නිපාතය නැත්නම් කුද්දක නිකායේ පාට වගේ තමයි ගන්නෙ. නමුත් මේක සංයුත්ත නිකායේ තියෙන්නේ ඒ පොතුහර ගස් තම ඵලයේ නිසා හානි වෙන අතර ඒක අත්ත් සම්භූතා කියලා කියනවා. ඒක ඇතුළතින්මයි හටගන්නේ. මේ මිනිස්සු නම් බයිනවා. මට අවලා හරිම කෙරුවා මෙහෙම කෙරුවා මේ අක්කොච්චි මං අවදි මං අජිනි මං ආජිනේ කියලා මට බැවන්නා මට ගැව්වා මාව ජයගත්තා රේමේ කියලා කෑ ගහනවා. නමුත් අත්ත් සම්භූතා ඇතුළෙන්මයි හටගන්නේ හිංසන්ති ඒ හටගත්ත කෙනාම හානි කරනවා. කඩුවක් ගිල්ලා වාගේ. ඉතින් ඒක අපිට හරිය ලේසි පිට දකින්න. අපි ඒක දකින්න එකක් කරනවා. පෙරමිනුත් පවතින. නමුත් ඒක අභ්‍යන්තරාවලෝකනයක් කරලා මේ මටම මේක කොහොමද බලපාන්නේ කියලා ගන්න ගියාම ඒක අනවශ්‍ය පුද්ගලික රහසිගත වැඩක් වෙලා තියෙනවා. කවුරුත් කැමති නෑ මේ මගේ ජීවිතේදී මම ඉඳියනවා දකින්න. ඒකට කැමැත්ත කොහොමද කියන්නේ? අවස්ථාව දුන්නත් ඇතුළතින් විශාල ප්‍රති ප්‍රතිචාරයක් පසුබෑමක් ඇති වෙනවා කියාගන්න ඕනේ වුණත් කියන්න බෑ. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට සමහරු කමඨාන් සුද්ධ කරන්න එන්නෙම නැහැ. සමහරු ආවත් දත් ගලවන්න පොළවේ ඉන්නා වගේ තමයි පේන්නේ. ගියොත් දැන් දත් ගලවන බව දන්නවා. ඒ නිසා බොහොම මාරුවෙන් තමයි ඉන්නේ. ඒ වගේ කමක් නැහැ ඒත් කමක් නැහැ කියලා ගියත් කොච්චර කමඨාන් පිළිබඳව තොරතුරු උපදෙස් දීලා තිබ්බත් කියන කතාව එහෙම වෙන්නේ නැහැ. ඉතින් එතකොට එතන හැමදාම සාකච්ඡා අනුග්‍රහිතය කියලා වෙනම අනුග්‍රහිතයක් තියෙනවා. රහත් වෙන කම්ම මේ සාකච්ඡාව යන්නේ. ධර්ම සාකච්ඡාව යන්නේ. කමඨාන් සුදු කිරීමේ යන්නේ. ගියොත් තමයි මේ ලෝභේ නැති කරන්න ගිහිල්ලා මේ කයි ගෑනි දිලා හොටු ගෑනි ගත්තා වගේ එකක් අඩතුළු මකා ගන්න කියලා දෙකක් අඩතුළු හදාගත්තා වගේ මෝ ද්වේෂය රිංගගෙන තියෙන හැටි මෙතන. එවන තමයි අත්ක්‍රමතේ තමන්ට වද දී ගන්න ගතිය ඒකට අනිවාර්යයෙන්ම අනුතත්පද දෙනවා. ආන්න ඒක හරි ප්‍රකටයි මේ මෙන්ඩිකන් සත්‍යාව. ඒක නැත්තම් පැවිද්දන් අතර. එසා පැවිද්දන්ගේ භාෂාව විලාසය කතා හරි වෙනස්. ඒ පැවිද්ද වෙන්නේ ගිහම තමයි. නමුත් වැඩියෙන් අර ලෝභී දුරු කරගන්න සාමාන්‍ය ජනතාවට වැඩියෙන් දත කාලක් තියෙනවා. වැඩිලා තියෙන්නේ ලෝභයේ අඩුවීම වශයෙන් ලෝභය අඩු වෙන භවයේ වර්ධනයද නැත්නම් මෝහය, ද්වේෂය වැඩිවීමක්ද කියන එක හරිය මාදු අල්ලගන්න. ඒක තමයි අපි නිතර සාකච්ඡා කරන්නේ. පල්පල් නෙවෙයි. කමඨාන් සාකච්ඡා කරන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ, මේ වගේ බණ අහන්නේ, ගත කරනකොට ඒක තච්ඡක කියන වචනේමුත් බුදුහාමර විස්තර කරනවා තච්ඡක කියලා කියන්නේ වඩඩට යතු ගන්නට එයා කන හැට බලලා තනි හැට බලලා උත්සදේ දැකලා ඉස්තිච්ච තැන දැකලා ගාලා. ඒ ගොරෝසු තැන කැපිච්චාම ඔන්න ඊගාට ගොරෝසු තැන පේනවා. අර ගොරෝ ලොකුම ගොරෝසු තැන ගැටයක් හරි කුණ්ඩමක් හරි උස්සදක් හරි තියනවනම් ඒ උස්සදේ තියෙන තාක්කල් පොඩි ඒවා පේනවා. ඉතින් යාර උස්සතන ගාලා ආය කන හැරිලා බලපුවාම පේනවා තා පොඩි වයේ විනෝද දෙකක්. ඒක ගාලා බලපුවාට පේනවා ඊට පල්ලෙහා තව ගොඩක් තියෙනවා. ඒක ගාගෙන ගාගෙන ගාගෙන ගිහලා යත් තිබ්බා රිබන් එක වගේ එක දිගට එහා පැත්තට තාක්ෂ කියලා කියන්නේ එතනේ පොත්ත ඒ යතු යතු කුඩු කියලා අපි කියන්නේ අන්න ඒක ගියා නම් අපි දන්නවා අතර මෙතන උස් පහත් ගන්නෑ කියලා. ඒකෙත් කෙටියත් එක යාලා ඒක අඟල් 70 දෙකල්ල දිගට ඊටසේ දිග ඇත්තෙන් ගන්න. ඒතකොට අර දෙකක් විතර යනකම් මට්ටම් වෙලා යනවා. ආ මේ වැඩි තමයි අපි මේ බාහ්‍ය උපක්ලේශ සම්බන්ධව ලෝභය දුරු කිරීම සඳහා කටයුතු කරනකොට ඒක පොඩ පොඩ පොඩ පොඩ අයින් කරන්න. අයින් කරගෙන යනකොට අදිශීලම මම එක දවසින් ලෝභය දුරු කරනවා, එක පැයෙන් දුරු කරනවා, පැයෙන් සෝවාන් වෙනවා කියන කතාව නෙවෙයි. කරගෙන යනකොට ඒ ඉවසීම අපිට නැත්තේ අර මෝහේ නිසා තමයි. නැත්තම් වැටෙන පාර හරි. අපි කියන්නේ බුදුහාමුදුරුවෝ හරි. ධර්මයේ හරි. සංඝයා හරි. නමුත් අපිට අනුගත වෙන්න බැරි මේ උස්සදයන් නිසා. උස්සීම නිසා ඉතින් මේ තාක්ෂකයා කරන්නේ වඩ කරන්නේ තාලිය හිර කරගෙන ඔය ගන්න. හැම ලීයක්ම බරදන් ඉඳලා ඉරනකොට හැම අඟලටම නූලක් වැඩිපුර ඒ මොකද ඒ අර වගේ විලා ඇවිල්ලා එනකොට ගාල පොලිසියලා එනකොට අඟල ගන්න නම් අඟලකුත් නූලට තියලා ඕනේ දණ්ඩිය මුඩ තියලා ඉරා ගන්න. ඊට පස්සේ තමයි පොලිෂ් කරලා ගන්න. ඊට පස්සේ තමයි හේතු වදින්න ගාලා ගන්න. ආන් මේ වගේ මේ අත්ත් සම්භූතව හට ගන්නා වූ මේ සත්‍යසාරං නම් පොතුහර ගස්වල ඵල ගැනීම ගහේම විනාශයට හේතු වෙනවා. ඒක අස්සතරී කියන නමකට බුදුහාමුදුර සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අස්සෙක් සහ කොටලුවෙක් දෙන්න එකතු වෙලා මේ ඇදෙන පැටියට ගැප් ගත්තොත් යමරලා. දිගට පුළුවන් අස්සයන්ට මේ කොටලුවෙක් එක්ක බూరు දෙනක් එක්ක එකතු වෙලා කොටලු පැටියෙක් ඇති කරන්න. නමුත් කොටලු පැටියට જાතිය බෝ කරන්න බෑ. එයාට කාම තණ්හාව ඇති වෙනවා. මේ සංසර්ගයේ යෙදෙනවා. බඩ වෙච්ච ගමන් ගැප් ගත්ත ගමන් මැරලා. දෙන්නම මැරලා. ආන් වගේ මේ සාම්පදේ අද මේ ලෝකයා එක හැක් වහගෙන මේ කරන්න හදන මේ දියුණුව නිසා ඒගොල්ලන්ට හම්බෙලා තියෙන මේ අසහනය සහ ආතතිය කියන අනිත් පැත්ත අද ලෝක සාහිත්‍ය හොඳටම ප්‍රසිද්ධයි. නමුත් අර දියුණුව තියාගෙන සැප හොයන ගතිය තියාගෙන මේ Tamanට ඇති වෙන මේ මේ ආසානය ආතතිය අඩු කරන්න හදනවා කියුවාම ඒකත් ලොකු අපහසුකමක් තියෙන. ඒකයි භාවනා ලෝකයේ අද පවතින වෙහෙස. භාවනා කරන කෙනෙක් ගත්තත් ඒගොල්ලන්ට හොඳට තේරෙනවා ඒ ආස්වාද ප්‍රසආසයේ වගේ ලෝක දෝෂ වලට අහුවෙන්නේ නැති අරමුණක එහෙම නැත්නම් සක්මන වගේ ලෝක දෝෂ වඩා නැති අරමුණක වැඩි වේලාවක් ඉන්නකොට පිට වේලාවක් ඉන්නකොට නම් ඉන්නේ නැහැ වැඩි වේලාවක් ඉන්නකොට ওই මෝහේ මත වෙලා ඉන්නේ එපා වෙනවා නිදි මත වෙනවා එතකොට මොනවා හරි කරන්න හිතේ ඒ මොනවා හරි කරන්න ඕන ගතිය තමයි ඒ අර ලෝභයටයි දෝෂය කියන පින්කැට දෙකට සල්ලි දාන්න. ඒකම දාන්නකෝ ඉන්න බෑ. අර කම්මැලිකම එනවා. එතකොට ඒ තමන්ට හිතසුව පිටසන්නා වූ මේ කම්මැලිකම කියන්න බෑ. හිතේ සැඟවි ගන්නා ගතිය දීන භාවයත් එක්ක ගත කරනවා නම් අපිට ඒකට තපස කියන්න පුළුවන්. ඒකට භාවනා කරනවා කියලා කියන්න පුළුවන්. කෙලස් තවනවා කියලා කියන්න පුළුවන්. ඒක තමයි ඔය අද ධර්ම දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි නාටකනේ ලොකු සංකේ කතාවට වුණ තරම් දුන්නා සම්මවද ගාතාවේ ඒක තමයි කියන්නේ. ඒ හොඳ දේවල් තියේදී ඒ අර පව් නොකර සිටීම නම් හොඳ දේ තිබියදී ওই වෙන වෙන දේවල් කරන්න හදනකොට දන්නේම නැතුව ලෝභේ මොහාවෙන් ද්වේෂේ මත වෙනවා. ද්වේෂේ මොහාවෙන් ලෝභේ මත වෙනවා. ඒකට අටුවාචාන් වහන්සේ බොහොම ලස්සනට කියලා තිබුණා. මම ලියාගෙනත් තියෙනවා. ඒ වුණාට මම ආයෙසරයක් බැලුවා ඉසිති මාර්ගේ මට මතක නැහැ කොහෙද ඒක තියෙන්නේ කියලා. ලෝභ මොහාවෙන් ද්වේෂය වැවෙනකොට, ද්වේෂ මොහාවෙන් ලෝභය මැවෙනකොට ඒ ඇති වෙන වංචනික ස්වභාවය. එතකොට මෝහය ක්‍රියාත්මක වෙන්නේ නැති ලස්සනට අවිද්‍යාව සහ තෘෂ්ණා කියන කෙලස් මූල දෙකට හේතු කරලා ලියලා තියෙනවා. ඒක හරිම දාර්ශනික විදිහට ලියලා තියෙන්නේ. ඒක හරිම අමාරුයි අල්ලන්න මේ අනුන්ගේ නම් අල්ලන්න පුළුවන්. අතුවචාන් වහන්සේ කරලා තියෙන එක තමයි. ඒ තමන්ගේ කල්ලා ගන්නවා කියන එක. ඉතින් අතුවචාන් වහන්සේ ඒ සේවය කෙරුවට පස්සේ අපිට තියෙන්නේ මේක තමන්ගේ කෙලස් දැවීම සඳහා කොහොමද කටයුතු කරන්නේ කියලා බලන එකයි. ඉතින් ඒකට ඒකට ශික්ෂා තුනකින් මේක කරන්නේ. සීල ශික්ෂාවෙන්, සමාධි ශික්ෂාවෙන්, ප්‍රඥා ශික්ෂාවෙන්. මේ සීල ශික්ෂාවේදී අපි ගත කරන ලෝකේ සමාජගත ජීවිතයේ සමාජයේ විචි සම්මත කරගෙන නැත්තා වූ නීති උල්ලංඝනය නොකර ඉඳ වීතික්‍රමණය නොකර ඉඳ කටයුතු කරනකොට ඒ වීතික්‍රම භූමියේ කෙලෙස් නැත්ත කරනවා. ඒක පුළුවන්. ඒක පුළුවන් කියුවට වෙලා නෑ ලෝකයන්. වෙන්නේත් නැහැ ලෝකේ කවදාකවත්. අපි හිතුවට. නමුත් අපි වැඩසටහනක් පටන් ගන්න ගියාම රිසිට්යක් පටන් ගත්තාම අටසිල් සමාදන් කරලා තමයි පටන් ගන්නේ. ඒ සමහරව ඒ නිසාම එන්නේත් නැහැ සිල් ගන්න මේ මේ වක්‍රෝක්තියෙන් කියනවා වක්‍රෝක්තියෙන් කියනවා එහෙම මම මං ඉන්න උතුම් මට්ටමේ හැටියට මට සිල් සමාදන් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නැහැ. ඒ නිසා මම සිල් ගන්න කැමතියි. ගන්නවා නම් මං අදි සිල් අරගන්නම්. ඔය අට සිල් වගේ සිල්වල දේවල් මට කරන්න බෑ. ඒ මොකද ඒ අකමැත්තක් තියෙන. ඒක ද්වේෂපදනම කියන එකක් වෙන්න පුළුවන්, මොහොපදනම කියන්න පුළුවන් තේරෙන්නේ නැහැ. තව සුගත දෙනෙක් ඉන්නවා පැහැදිලිවම භාවනා ජීවිතයට ආව නම් අට සිල් සමාදන් වෙන්න ඕනේ කියලා අපි හිතමු මේ දවස් හත නැත්නම් දවස් හතර පහ අට සිල් වලම ගත කරයි කියලා ඒක නඩ පැහැදිලිව කියන්න පුළුවන් වීතික්කමන භූමියේ කෙලස් නැහැ. ඒක ඉතින් ජීවිතයකට මල් පල ගන්නීම. ඉතින් ඒක සමහරෙකුට තුන ගහක මල් පල ගන්නීම. ඒක නම් තමයි ඒ වුණා ජීවිතයක් නැහැ මේ රැට කන්නේත් නැහැ සුදු ඇඳගෙන ඔය සක්මනක පරියන්කේක වතර විතරක් ගත කරනවා කොහොම මේ මිනිස්සු ඉන්නවද දන්නේ මට නම් බෑ. පරියන්කේ කිව්වත් ඔය පැයක් එක තැනක ඉඳගෙන ඉන්නවා කියනවා. මේක පිටුපටි කරුවා. කරන්න බෑ. ආදි වශයෙන් ඒක මේ ඔය ද්වේෂයෙන් තමයි වැඩ කරන්නේ. ප්‍රඥා පැත්තට දාලා තර්ක කරලා නොකරන එක. ඒ නිසා සීල ශික්ෂාවෙත් ඔය කිවිතු කාරණා ටික තියෙනවා. ඒක ඔයිට වැඩි විස්තර විදිහට විස්තර වෙනවා ඉසුද්ධි මාර්ගයේ මම බැලිය හොලන් තරම් මේ ප්‍රායෝගික පැත්තෙන්. ඊට පස්සේ සමාජ ශික්ෂාව කියන්නේ සීල ශික්ෂාවෙන් උඩට ගියාට වෙන දෙයක්. ඊට පස්සේ මගේ හිත ලෝකයේ තියෙන සාමය ලෝකයේ තියෙන නීති උල්ලංඝනය නොකරන මට්ටමක් කියන එක වගේ මගේ හිතේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියනකොට හිතේ ඇති වෙන කෙලස් නැති කරන එක තමයි සම්පරිඋත්ථාන කියන ඉස්සදි කරන එක තමයි සමාධිය කියලා කියන්නේ. ඉතින් ඒවා උපක්ලේශ විදිහට සමානට සඳහන් කරනවා පිටිකල් දක්ෂින් දැක්කේ නැති දේවල් ඒවා මතුවෙනකොට කෙනෙකුට හිතා ගන්නවත් බෑ මගේ හිත මේ තරම් දූෂිතද මගේ හිත මේ තරම් නොකෑමන දාබදව පටබඳුරු කඩප්පුලි හිතක්ද කියලා හිතා ගන්න බැරි තරම් ඒක ඒ මොකද හේතුව අර වඩා ගොරෝසු උස්සදය උන්දම ගාගත්තට පස්සේ ඊට පේනවා ඒකෙක් නොපෙනිච්ච ගොඩාක් තව තව පුංචි පුංචි මිටිකන් ආනියෝ ගාගෙන යනකොට පේනවා මේව මෙතෙක්කල් දැක්කේවත් නැහැ අපි ඒ මොකද අර ලොකුම ගැටේ තියෙනකොට ඒකටමනේ හිත යන්නේ යතු ගැටයක් කිට්ටු කර ගන්නත් බැරි තරම් ඉතින් කැටෙන් පොල්ලේ හරි කබලේ යතු කැටෙන් ගාගත්තට පස්සේ පේනවා තව ගොඩක් තියෙනවා කම්මැලි වුණොත් ඊගා ගන්න අඩුයි. ඒ උස්සද තන කෙලස් කතා කරගත්තට පස්සේ අපි හිතාගත්තේ නැති කුංචි දේවල් තියෙන හැබැයි එව්වා ඇහැට කුණ වැටෙනවා වගේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ආන්නේ ප්‍රකට වුණාට පස්සේ කෙනාට මේ හිතාගන්න බෑ මේ ඉසක මේ රාග මේ සීල මට්ටමකට රැස්සත් ඉසක කොච්චරක් අක්ක තියෙනවා. කොච්චරක් මේ පරිඋත්ථාන කෙලස් තියෙනවා. කොච්චරක් ආගන්තුක කෙලස් තියෙනවද කියලා. මොකද ඒක මම කියා ගන්න බැරි තරම් කෙලස් වර්ගයක් එතන තියෙනවා. අර පරිඋත්ථාන කෙලස් විස්කෝලා ගිහිල්ලා එන පීතික්‍රමන කෙලස් මගේ කියා ගන්න පුළුවන්. ඒක මගේ කියා ගන්න වෙනවා. පොලිසියෙන් හරි ඇවිල්ලා සිතාසි බාර දෙන්න. නමුත් මේ පරිඋත්ථාන කෙලෙස් වල තියෙනවා මේක මගේද මගේ නොවේද නිකන් හිතවිල්ලක් විතරද මේක සත්‍යද කියලා අන්න එතනදී විශාල පිටසකට ඒකට මූණ දී ගන්නවත් බැරි. ඇත්තටම කරන්න ඕනේ මූණ දෙන එක විතරයි. මූණ දෙන එකත් මේ මේක ලාභයක්, මේක රෝග නිర్ణයක් කියන මට්ටමේ මූණ දුන්නනම් ඒ වීතිකම කෙලස් වලට වැඩිය පරිඋත්ථාන කෙලස් එක වැඩ කරන එක පහසුයි කියලා හිතෙනවා. එහෙනම් හැබැයි තින් කියන්න අමාරුයි මොකද කොහොමදත් ඔක දුෂ්කර ක්‍රියාවක්. අපි සාක්මනේ පරියන්කේ ආයේ දින්දා වැඩ SMS mode එකේ කරනකොට ටික ටික ටික ටික ඔය පරිඋත්ථාන කෙලෙස් නැති වෙනකොට ඔය ලෝභ දෝෂ ක්‍රියාත්මක වෙන්නේ හරිම අපූර්වතාවයකට. එතකොට මේවා ක්‍රියාත්මක වෙන්නේ වංචනික ධර්මදී. මම දැන් ලෝභයේ ලෝභේ දුරු කරගත්ත කෙනෙක් කියලා ද්වේෂයක් හටගන්නවා. මේක මට කරන්න බැරි මේ ගෙදර මිනිස්සු කෑ ගහන ඉඳා, වැස්ස වයිදී ඉඳා, කැස කයින් ඉඳා, මැස්ස වහන ඉඳා කියලා අර කවදාකවත් නොතිබිච්ච දේවල් වලට මේක හේතු කරන්න. එහෙම නැත්නම් මේ මග මගේ හිත ගැඹුරින් තේනවා නිවනට කැමති නැහැ. විවේකයට කැමති නැහැ. එයාට ඕනේ සිද්ධි බහුල ඔය ලෝභ දෝෂ වලින් එන උස්සද එහෙම නැත්නම් අන්ත දෙක කියලා. ඒකත් පිළිගන්න හරි අමාරුයි. එතකොට හිත নানা ආකාර වංචනික වෙස්මුණු ඉදිරිපත් කරනවා. තම සර්වඥාන්සේ හැම වෙස්මුණකටම ටෝච් එක ගාලා හැම එකක්ම අඳුරගෙන ලයිස්තුගත කරලා තියෙනවා. ඉතින් එතකොට තේරෙනවා මේ පරිඋත්ථාන කෙලෙස් නැත්නම් රූප ලෝකේ කටයුතු කරනකොට අමුතුම જાති විදියේ ලෝභයි දෝෂයි මොහොතයි පාරයි. ඒක මේ කාම ලෝකෙදී පීතික්‍රම කෙලෙස් එක්ක ගත කරන කාර්යයේ තියෙන ලෝභ දෝෂ වලට වඩා වෙනස්. හැබැයි ඒකේ දෝෂයක් තියෙනවා අර්ථ සම්භූතයි හිංසන්ති අහිතාය දුක්ඛාය අපහසී ආහාරාය කියන එක ඒකේ අඩුවක් නැහැ. සතෙක් මරලා හොරකමක් කරලා කේලම් කියලා කාමීත්‍යාචාරය කරලා ඇති වෙන පශ්චාත්තාවයක් තියෙනවානේ සදාචාරවාදියා. ඊට වැඩිය වෙනස් විදිය පශ්චාත්තාවයක් එන්න පටන් අර ගන්නවා. අර පරිඋත්ථාන කෙලෙස් නැති තැන ඉඳලා පරිඋත්ථාන කෙලෙස් වලට යන්න හිත පිට යනකොට හිත නන්නත්තර වෙනකොට ඊට පස්සේ ආයෙත් නික්ලේශී භූමියට හිත ගත්තට පස්සේ පේනවා කවුද මේ ගෙනියන්නේ මොකද වෙන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා ඒක විග්‍රහ කරගන්න තමන්න බෑ පුළුවන් ඇත්තොත් ඇති නැත්නම් එතකොට තියෙන මේක අත්ත සම්භූත කියන වචනේ කාම ලෝකයට වැඩිය හොඳට තේරෙයි ඒක ඇතුළතින් හට ගන්න දෙයක්. සත්‍යසා සංවතම් පලං. සමාධි වැඩි වෙන්න වැඩි වෙන්න ওই කෙලෙස් වලට තියෙන වැඩි අර්ථකථන එන්නේ ඉතින්. ඒ නිසා මෙතෙන්දී ඒ චිත්ත භාවනා හරි ගිහිල්ලා සමාධි භාවනා හරි ගිහිල්ලා ඇති වෙන්න පුළුවන් ඒ ලෝභ දෝෂ මෝහ දැන ගැනීම සඳහා සත්‍ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සත්‍ය තිබුණට කෝදාං පරිමුංචතිය කියලා හරුවත් chance සඳහන් කළා. ක්‍රෝධේ නැති වෙන්නේ නැහැ. එයා වෙන සාලයකටම අසු වෙනවා ප්‍රඥාවක් විදිහට වංශික දාන විදිහට. එතෙන්ද සම්පජඤ්ඤ දාන්නේ. එතෙන්ද සාපච්ඡාව දාන්නේ. එතෙන්ද විවෘත මනස ඇති වෙන්නේ. එතකොට දැනගන්න ඕනේ එතෙන්ද ඇවිල්ලා පෙරදුනත් එතෙන්ද ඇවිල්ලා පසුබෑවත් එයා අකුසලෙන් සහ අකල්‍යාණ ධර්ම වලින් සෝදනා කරන්න නරකයි. අඤ්ඤත් කුසල අඤ්ඤත් සත්පුරුෂ ධර්ම වලින් පිට කරලා කතා කරන්න. මොකද එයා දැයන් දුරට ඇවිල්ලා තියෙන්නේ. දැයන් දුරට ආවත් තාමත් අර වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනවා සමාධිය හරියන මට්ටමට. අපි කියන සක්කාය දිට්ඨිය වැටෙනවා, මමයා වැටෙනවා, ඔලොමොල කන වැටෙනවා, ගහබැන ගන්න හදනවා, අරගෙන වෙන්න පටන් අර ගන්නවා. ඒකේ සාකච්ඡාවේදී නියතමානිකම ඉදිරිපත් කරගත්තොත් කමඨාන් සුද්ධ කරනකොට ඒ Tamanට ඇති වෙන්නේ නපුරු ධර්ම ඒ විදිහට දැනගත්තොත් ඒකට අපි සම්පජඤ්ඤය කියනවා. එතකොට ඒ නපුරු ධර්මත නිසින්ින්ද වැඩෙන්න බෑ. එයාගේ වර්ධනයක් වෙනවා. නැත්තම් කෙලෙස් පහළ වෙනවා. හැබැයි මේ උත්ප්‍රේරණයක් මේ ත්වරණයක් නැහැ. අඩු වෙන්න පටන් ගන්නවා. ඒක හරිය හිමීට සිදුවෙන දෙයක්. ඒ කෙලෙස් නැති මාර්ගයේ තියෙද්දී අපි කෙලෙස් මාර්ගයට යන්න හදනවා. ඒක අත්ත සම්භූත දෙයක් බවත් අයිතාය දුක්ඛාය අපාසියාරාය කියන බවත් විවේකීව ඉන්නකොට තේරෙනවා. දැනගත් එක ගහපා ගහපා දෙන්න කියොත් කියන්නේ මම හොඳ බිනියා මම උත්සාහ කරනවා නැත්තම් මම හොඳ ගෑණි මම මෙහෙම කරනවා මට මේ මේ දේවල් එනවා කියන කියන පස්සේ තේරෙනවා මේක තාපතිරු කතා විතරයි. මේක අත්ත සම්භූත බව එහෙම නැත්තම් තත්ත්‍සාරව බව ඔතු හරයක් මේකේ තියෙන්නේ කියලා. ඉතින් මම ඉස්ලාම් බුරුම යන වෙලාවේදී මේ ඥානද ස්වාමීන් වහන්සේට ඒ අගමහා පඬිතුකම හම්බුණා ලංකාවේ ගාල්ලේ දකුණකොට අවුරුදු 40ක් විතර සේවයක් කෙරුවා බුද්ධ ආගමට සිංහලත් ඉගෙනගෙන සිංහලෙන් බණ කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වගේ අක්ක ඇසුර කරන හිටපු නිසා එහෙන් දුන්නා ඒ ස්වාමීන් වහන්සේට අග්ගමහා පඬිතුක. එතකොට සැපකාරයෙකුයි පස්සේ යන ශ්‍රමණේ පච්චා සමනයි දුන්නයි මම පස්සේ අහු වුණා පච්චා සමන කමට යන වෙලාවේදී මම ඉන්න දන ගොඩාක් මම දැක ලංකාවේ ඉන්න ටෙලිෆෝන් කරලා කියනවා මේ ඒකට කියනවා ස්වාමීන් නම්බුනාම ලාභයක් නම්බුනාමයක් ලැබුණා නේ නෑ ඒක බම්බුවක් කියලා සංකේතය. එතන කිව්වා ලංකාවේ වෙන්න ලස්සන වචනයක් තියෙනවා බම්බුව කියන්නේ පිට හරේ තියෙන මැද හිස් කියන එක. මට හම්බෙච්ච නම්බුවත් බම්බුවක් තමයි කියන්නේ. ඇත්තටම මේ උපාධිය එහෙම දෙන්නේ බම්බුවක් ඇතුලේ දාලා. පොලේ උතල දාලා දෙන්නේ බම්බුවක් ඇතුලේ. ඒකේ හොඳට පේනවා තත්ත්වසාරං වශයෙන්. මම මේ <laughs> මට මේ ළඟදී ඕන වෙලා කාත්තියක් ගෙනවා. ඒ බම්බුව මම වෙනම තියාගෙන ඉන්නවා. හරි ලස්සනට වෙන්නොත් පිළිගමතලා අතර දෙනවා ඇතුලේ හි. අර්ධන් කැල්ලක් නම් තියෙනවා තමයි. මේ කරදන් කැල්ල ඕනේ කොට ලියන්න පුළුවන්. ඒවා ඉතින් අපි ගන්නවනේ. කාත්තිය බම්බුව. ඉතින් ඔය නම්බුව බම්බුව දෙක හඳුනාගත්ත මිනිස්සු නැත්තේ නෑ. හොඳට යොගතුනට හරියම නිහතමානී මිනිස්සු ඉන්නවා හිතා ගන්න බෑ. දැන් පොළවේ බහලා ජීවත් වෙන જાතියක්. ඉතින් ඒක හිතින්නේ නෑ මේ තච්චසාරංව කියලා. ඒක හිතින්නේ නෑ මේ මේක අර්ථ සම්භූත කියලා හිතනකට හිතෙන්නේ නැහැ. සමහරු ලෝකෙම පර්ෆෙක්ට් කරන්න ඔක්කොම අර වඩුවා උස්සදේ අයින් කරලා ඊගාට දෙන අයින් කරලා මට්ටම් කරන්න මුළු ලෝකෙම ෆ්ලැට් කරන්න හදනවා. හැම දෙයක්ම කොලෝල ලියලා සමීකරණ ලියලා පිළිවෙල කරන්න හදනවා. පිටේ පිළියෙල කරන්න වෙනවා බර ගානක් මේකට ගැලපෙන්නේ නැහැ ඔක්කොම අයින් කරන්න වෙන එකනයි දෙන්නයි මේ වැඩිට හරියන ලෝකෙම කට්ටිය ඉන්නේ ඒ කට්ටිය විතරක් එකතු කරලා මේකක් හදලා ආයෙත් ලෝකෙට තමයි දෙන්නේ මොන දෙනවද ඒක නිකන් මේ ඔය ස්ටැටිස්ටික් වෙනකොට මේට්‍රික්ස් ඉකොනොමෙට්‍රික් කරනවා ඉතාම පුංචි කාරණාවක් කොප්පු කරනවා කියන්නේ 100.5ට 100.5ට අඩු දේවල් වල තියෙන වටිනා නොවටිනාකම් පිළිබඳ කරලා දෙනවා. ඒකට 95ක් දීපේ රැස්වහගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ දේ සාමාන්‍ය බුද්ධියෙන්. ඔය හුවෙන් ඔප්පු කරන ඔය සාමාන්‍ය බුද්ධියෙන් තොරව ඔප්පු කරන ඉලක්කම් ගණන් වලට මම සෑහෙන දුරට කරලා තියෙනවා. කරනකොටම තක්තිරියාවකුත් තිබුණා. කොහොමද පාස් වෙලක් තියෙනවා. මම ඉස්කෝලේ යන කාලෙම මට ඉස්ලාම මේ තුනේ පන්ති හතරේ පන්ති මම දීර්ඝ වෙදීම කියලා එකක් කියලා. මම හිතුවා මට බෑ. මේ මොන මගුලක්ද කියලා. ඊට පස්සේ ලොකෝ ලොකෝපච්චව මොකද පුතම් පොඩි පුතම් ඉස්කෝලේ නැත්තේ ඉස්කෝලේ යන්නව නෙවෙයි. මට බෑ කිව්වා මේ පුතාම පොදු විදහාකාරයයි ජීවිත ජීවනය කරන්න ඒකද. තේරෙන්නේ නැහැ. මෙහෙම හිතවන්කෝ. ඔය කොයි જાතිකේ දුවත් එකතු කිරීමයි අඩු කිරීමයි බෙදීමයි වැඩි කිරීමයි කියන්නේ. ඔය හතර විතරම බන් තියෙන්නේ. ඕකේ ඕකේ මොකද එකතු කිරීම වැඩි කිරීම එකට යන්නේ කිව්ව අඩු කිරීම බෙදීම ගැන ගන්න ඉස්සයි. දාන දෙන්න හරි යන්න බෑ ඒකට බෙදන්න වෙනවා. අඩු කරන්න එපා. ඒක පිළිබඳව වැඩි කියන්නේ. ඕකේම තමයි උදාම් පොදු උදාකාරයයි කියන්නේ. ඕකේ තමයි දීර්ඝ විදිනවා කියන්නේ. ඔබ බය වෙන්න එපා. උඹලා අරහතට දක්ෂයිනේ. මම ඒ හැතෙන් නම් බේර ගන්න පුළුවන්. ඒක මොන්න තරම් ගැඹුරු සමීකරණ දාලා කෙරුවත් මේ සාමාන්‍ය බුද්ධිය නැති වෙනවා. එතකොට අර පිට හරේ හැටි වෙනකොට පොතු හැර පොතු හර කියලා තමයි කියන්නේ. පොතු හර කියලා ගමක් තියෙනවා. මම පොතු හර කියලා කියුණා. පොතු හර ගම් කියලා තමයි පොතු පොතු හැර ගාන කියලා කියන්නේ උඹේ පොත්ත අරවලා දාගන්න කියන්නේ. ඒක තමයි ඥානানন্দ සාන්ති ගත්ත පදේ. සත්‍යසාරංම පොතු හරගත්. කුරුමිනියන්ගේ තියෙන්නේ. කුරුමිනියන්ට ඇටසැකිල්ලක් නැහැ. මේ පිට කට්ටේ විතරයි තියෙන්නේ. ඉබ්බට ඇටසැකිල්ලක් නැහැ. අනිත් සත් දිනු වුණාට පස්සේ උන් කොඳුයට පෙලක් හැදිලා පිටට තියෙන්නේ මස්. මැදුවේ ඇතුලේ ඇට. කුරුමිනියන්ගේ ওই සත්තුන්ගේ ඇතුලේ තනිකර ඕජාවක් තියෙන්නේ කකුල වංගේ ඒක හරි ප්‍රෝටීන් අධිකයි. හැබැයි ඇට සැකිල්ලක් නැහැ. ඔක්කොම තියෙන්නේ පිට. කුඩු වුණොත් ඉවරයි. ගොළුබෙල්ලගෙත් එහෙම. ඉතින් වගේ පොතු හර සත්තුත් ඉන්නවා, පොතු හර ගසුත් තියෙනවා. ඉතින් අන්නේ වයිදී උණ ගහෙන් එහෙම බුරුමේ ජපානයේ චීන පුදුමාකාර වැඩ ගැනීමක් ගන්නවා. ඒ පොතු හරය කියන කොච්චර ඇත්තද කියනවා නම් බුරුමේ එක විදියකට උණපතුරු හදනවා ඒ වගේ පැරදි හදලා ගෙවල් හදනවා ඒ උණපතර වලට වෙඩි තිබ්බට වෙඩි වදින්නේ නැහැ. මොකද හේතුව අර පිටපොත්තේ ඝනකම ඒක උණ්ඩේ වැදුනොත් lessලා යනවා. මොකද ඒ පිටපොත්තත් සමතල නැහැනේ. රවුම්. පැත්තට ගිය කොහොඩත් lessි. දෙලින් ආවත් මග අරවල දානවා. මේ වහල වලට දාදින ඇස්බස්ටෝ සීට් වල රැල්ල නිසා වතුර බිඳුවක් වැටෙනකොට ඒක පතුරු ගහිලා යනවා. ආන් මේ වගේ හයියක් මේකේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ පොතුහර ගත්ත කෙනා කොතු හරේ කරට ගත්ත කෙනා හරි උසස්කමකට හිතනවා මේක නම් මොකාටවත් විනිවිදින්න බෑ. හැබැයි යාට දන්නේ නෑ විනිවිදින්න කවුරුත් එන්නේ නෑ. මොකද ඇතුලේ හිස්නේ. මේක විනිවිදලා ගන්න දෙයක් නෑ. කොතු හර. ඉතින් ඒක තමයි ඔය නම්බුවයි බම්බුවයි දෙකේ තේන්න තියෙන්නේ. ඒක තමයි අද කාලේ මේ ෆැෂන් එකට බුද්ධ ආගම ෆැෂන් එකට සත්‍ය ෆැෂන් එකට භාවනා උගන්වන අයට මේ කරන්නේ නිහතමානීකමකට කියලා අහිංසකමකට කියලා මතක නැහැ. ඔක්කොම මූලධර්ම වලින් බේරන්න හදනවා. ඔක්කොම සමීකරණ වලින් බේරන්න ඒ බේරන්න හැදුවට අන්තිමට ඒක ධනවත් ධනවත් වෙන්න eBay. ජන විඥාණයට යන්න eBay. එතන ඉන්නේ ඔක්කොමලා ඔය නම්බුකාට පොතුහර කට්ටිය නෙවෙයිනේ. සමහර වෙලාවට ඒගොල්ලෝ මේ ඇතුළත හරයක් තියෙන හඳුන්ගස් වගේ හොඳ දැව වෙන්න පුළුවන්. නමුත් ඒකෙත් හරයක් නැහැ කියලා බුදුජානක දේශනා කරනවා. අනාත්ම විස්තර කරන්න කියන්නේ එහෙම හරයක්. එහෙම ගන්න දෙයක් නැහැ. තිබුණාට ඒකේ නෙවෙයි බැඳෙන්න ඕන. ඒක පිටට දාපු එකක් තමයි සෝබනයක් තමයි පොත්තුහර කියලා කියන්නේ. අත්ත සම්භූත කියලා කියන්නේ. මේක හොඳ විස්තරයක් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කරනවා. නමුත් ඒ වුණාට අපි කරන වැඩවල කාම ලෝකේ කරන වැඩවල නම් ඉතින් බොහොම ප්‍රසිද්ධයි. කතා කරන්නේ නැත්තරමත මේක අසාධ්‍යයි. නමුත් රූප ලෝකෙදිත් මේක මතුවලා තියෙනවා. ඉතින් ඒක මේ මෑත කාලේ කමඨාන් සුද්ධ කරන හොඳට පේන්න පටන් අරගත්තා. ඒ භාවනාව හරියාගෙන එනවයි කියලා මම මෙතෙන් ඉතින් භාවනා කියන එකෙන් අදහස් කරන්නේ විපස්සනා වෙන්න පුළුවන්. හරියාගෙන එනකොට එතනදී මතුවෙන මේ වංචනික ධර්ම පාශයක් ඇවිල්ලා අර මේ මොකද්ද අතහසුවක් ඇති කරනවා. මේ ආවට පස්සෙත් පාදක මහත්තයෙක් ඇවිල්ලා එයා විස්තර කරනවා අර වෙච්ච දේ මම ඇහුවයි මහත්තයාගෙන් දැන් මේ ඔක්කොම හරි ගිහිල්ලා නිසා මේ බුදුහාමුදුරුවෝ ඇසුර කරපු නිසා ධර්මය ඇසුර කරපු නිසා සංඝයා ඇසුර කරපු නිසා වලට ප්‍රශ්නයක් විතරයි නේද ඉතුරුනේ කියලා. ඒක නෙවෙයිලු මං කියන්නේ. ඒකට මේ නිකන් ඉන්නේ මොකද කරන්නේ කියලා. හරියට නිකන් ඉන්න වෙලාවක් තියෙනවා මොකද කරන්නේ? මම මට අහන්න ඉතුණා අමුඩේ මම අමතක වෙච්ච වෙලාව. ඒක ලැබුවේ නෑ. නිකන් ඉන්න කියලා. මොකද නිකන් ඉන්න වෙලාවක් නෑ මේ. මේ ඉන්නේ අර රාග ద్వේෂ මොහ නැති Tamanta අත්‍යසිත වෙන ඒ නික්ලේශී බවට හිතලා ඇක්ටිලක් නැහැ සම්මාදිට්ඨියක් නැහැ. එතකොට යාට සමාධිය නම් පොඩි යම් ප්‍රමාණයක ආස්වාදයක් තියෙනවා. ඒක ඉවර වෙනකොට එහෙම වහකණ්ඩ හිතේ. ඒක ඉවරක් වෙනවා. ආන්නේ ඒ தත්ත්වය මේ දවස්වල කමඨාන් සුද්ධ කරනකොට මම ওই පසුගිය දාස්වල කරපු විදේශ ජාතිකාවල සමහර සැටිවාරවල හොඳටම ඉස්පතු කරගත්තා අපි. ඉස්මතු කරගත්තාම ඔක්කොමලා අද්දගත් උඩ තියාගෙන තමන් වශයෙන් තමන් කල්පනා කරලා තේරුම් අරගත්ත මේ සීල ශික්ෂාවක සමාධි ශික්ෂාවක් කෙරුවට පස්සේ ඒකට මේ සම්පජාඤ්ඤය එකතු කරනකොට ඒක ඉස්සරලා සම්පජාඤ්ඤය එකතු කරන්න ඉස්සරලා මේ ලෝභ මේ සත්‍යයත් එක්ක කොච්චර ද්වේෂය වැඩ කරලා තියෙනවද දෝසාන පරිමුච්ඡති සත්‍ය අග්‍රයි ශේෂ්ඨයි ඒක යක්ෂයෙක් තමයි බුදුජානකෙන් අහන්නේ. එයා කියනවා ලෝභය, ද්වේෂය යට කරන්න පුළුවන්. බුදුන් කියනවා සත්‍ය ශ්‍රේෂ්ඨයි. උතුම් නමුත් ද්වේෂය යට කරන්න බෑ. ඒක තේරෙන්නේ ඔය සමාධිය හරි ගිහිල්ලා ධර්ම සාකච්ඡා කර කර ඉන්නකොට මේ භාවනා හරියනකොට ද්වේෂයේ වැඩිවීමක් එහෙම නැත්නම් වංචනික ධර්ම වල වැඩිවීමක් ෂට ධර්ම වල වැඩිවීමක් මායාවී ධර්ම වල වැඩිවීමක් පේනවා දකින්න හිත කැමති නෑ ඒකට ඊට වැඩිය භාවනා කරපු සත්පුරුෂයෙක් විසින් කියලා දෙන්න ඕනේ ඊට වැඩිය භාවනා කරපු අඩු කෙනෙක් කියලා දුන්නොත් එයා හිතන්නේ මේ මගේ ජීවිතයට ඇඟිලා ඒ වගේම මේක හැම සූත්‍රයකම මගේ සටහන් වෙලා තියෙනවා එයාට කියවට තේරෙන්නේ නමුත් ධර්ම සාකච්ඡාවේදී තේරෙනොත් එයාට තේරෙනවා මේක අත්ත් සම්භූත බව මේක තේරුම් ගන්න ඕන නැතිකමයි මෙතන තියෙන්නේ කියන බව ආ මේක තේරුණාට පස්සේ ආ ගැඹුරකට වැටෙනවා ඔය දැන් දැක්කයි කියන විවේක ස්ථානයේ දැන් දැක්කයි කියන ඉස්තනට වැඩිය ඒක ඇතුලේ තව මොකද්ද මණ්ඩි මිදලා තියෙනවා අන්න ඒක නැති කරන්න නම් ওই සම්පජඤ්ඤය තියෙනවා ඒ සම්පජඤ්ඤය හරීම මේ සප්ති මණ්ඩ කියනවා වගේ විතෙල් ඔලත් සාර කොටස වගේ තියෙන්නේ ඉතින් ඒක කෙරෙන්න බොහෝම කල් ගන්නවා මෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේ දේවල් අබුද්ධෝත්පාද කාලවල සිද්ධ වෙන්නේත් නැහැ. ඉතින් මට පේන්න තියෙන්නේ මම ඇසුරු කරන සීමිත සමාජය තුළ බොහෝ දෙනෙකුට ඒ කියනා වූ පරිසරය ලැබිලා තියෙනවා. නමුත් ඒ සූදානම් ශරීරය නෑ. ඒ කියන සම්මාදිච්චය නෑ. එහෙම නැත්නම් ලෑස්ති වෙලා යන ගමන දෘෂ්ටිය නෑ. ඉතින් නැතිවීම ඒ ඒ අඩුපාඩු සම්මාදිට්ඨිය නැතිවීම සූදානම් ශරීරයක් නැතිවීම ඒ යෝගාවචරයේ දුර්ලභමක් නෙවෙයි කියන එක බුදුමේ පන්දි ස්වාමීන් වහන්සේ පිළිගත්තා පිළිඅරගෙන කිව්ව එක තනිකර ගුරුවරගේ වැරද්දක් කියලා. ඒක මතු කරලා දෙන්න ගුරුවරයෙකුට බෑ. ඉතින් අන්න එහෙම දෙයක් මතු කරගන්න අදහසින්ද මේ කොසල් රජුරු මේ ප්‍රශ්නේ ඇහුවේ කියලා නම් තේන්න අමාරුයි මොකද ප්‍රශ්නේ උනත් තියෙනවා යම් කිසි මොකද්ද ගැඹුරක් නමුත් සර්වඥාන්සේ අවස්ථාව අරගෙන ඒක මේ ලෝභ දෝෂ මෝහ කියන මේ පෙන්වන්න පුළුවන් කෙලස් වගේකට දාලා මේ තුනම අර්ථ සම්භූත බව මේ තුනම සත්‍යසාර බව මේ තුනම අහිතාය දුක්ඛාය අපාස විහාරාය සංවත්ති කියලා කියනකොට මේ ಗುಣ ටික තමයි අපි ਸਰබලදාරි දෙවියන් ආශිර්වාද දෙන්නේ සර්බල්දාරි දිව්‍යනා තමයි ඔක්කොම මවන්නේ. ඔක්කොම මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. හැබැයි මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ ඇතුලේ පද්ධතිය තමයි මේ පෙන්වන්නේ අයිතාය දුක්ඛාය අපාසිකායය සම්බල් සංවත්තති අත්ත සම්භූතං සත්‍යසාරං සම්බලං. ඒ නිසා දෙවි කෙනෙක් හොයාගෙන දෙයයන්ට හේතු කරන්න හොඳ දෙනෙක් කැමති. නමුත් ඔය සමාධිය වඩාන යම් මට්ටමකට ගියාට පස්සේ කෙනෙකුට තේරෙනවා ඕනේ නම් දෙයියෙක් ඉන්න ඕනනම් මම ඉන්න ඕනනම් මේක සංකල්පයක් ඕනනම් මේක යථාර්ථයක් ඕනනම් මේක මගේ ඕනනම් මේක මගේ නෙවෙයි ඕනනම් මේක කියන්න උත්සාහ කරන්න පුළුවන් හැබැයි සමාජයට කියන්න බෑ මේක සීමාවල් නෑ අර මේ කියන තැනට ගියාට පස්සේ එයාට එනවා එයාට එනවා choice එකක් කියනවා කෙනෙක් ඉන්නවා කියලා කියනත් තොරතුරු යනඳ තියෙනවා නෑ කියනත් තියෙනවා ආන්න එතෙන්ද ගියාට පස්සේ ඇත්තේ කියන්නේත් නැතුව නැත්තේ කියන්නේත් නැතුව අන්න ඒ තැනේදී මේක ධර්මතාවයක් කියන්න ඉංග්‍රීසියෙන් තමයි මේ සූත්‍රයට ලෝක සූත්‍රය කියලා ලියලා තියෙන්නේ. ලෝකස්ස ධම්මා. මේ ලෝක ධර්මතාවයක් මිස කෙනෙක් කරන දෙයක් නෙවෙයි කියලා. ඉතින් ඒක මේ මෑතකදී ගොඩාක් සාකච්ඡාවට ලක් වෙනවා. මේ සාකච්ඡාවට ලක් වෙන්න මාධ්‍ය තමයි ඉන්ටර්විව්ස් වලට සාකච්ඡා වලට නැත්නම් හමු වෙලා කරන සාකච්ඡාවට වැඩිය මාධ්‍යයෙන් ගොඩක් මේක හෙලි දක්වන්න පටන් අරගත්ත මේ ලෝකයේ දේශපාලන ප්‍රශ්න තියෙද්දි ආර්ථික ප්‍රශ්න තියෙද්දි කොවිඩ් වලින් පස්සේ කුමන්ත්‍රණ ලෝකෙ තියෙද්දි තේරෙන පටන් ගත්ත ඒවා සේරම අර්ථ සම්බූත බව. අර යමයා කරපු දෙයක් නෙවෙයි තමන්ම කරගත්ත දෙයක්. හැබැයි ඒකට අර මොඩල් එකක් දාගන්න නැති කොන්ස්පිරසි තියෙද එක ඉලුමිනාටි එහෙම නැත්නම් කවුරු හරි මේ අවස්ථාව තේරුම් අරගෙන හැසිරවීමක් කරනවා දේශපාලනඥයෝ සල්ලිකාරයෝ භූත විද්‍යාකාරයෝ කියලා ඒකෙන් අපිට පොඩි අජත්ත බහිද්ද සංසන්දනයක් ඇති කරගන්න පුළුවන්. ඒකත් වටින. ඒක එතකොට ඒ ඒකේනා අල්ලන තැන අඳුවෙන් දැල්ලන්නේ වලිගෙන් දැල්ලන්නේ ඔළුවෙන් දැල්ලන්නේ කියලා හිතා ගන්න පුළුවන්. ඒක හැබැයි මේ මවාපෑමක් නැතුව අහිංසකව ඉදිරිපත් කරනවා නම් ආය වෙන කවුරු බලලා උත්තර දෙන්න ඕන ඉදිරිපත් කළ පමණින්ම එලි දැක්කෝ පමණින්ම පාපෝච්චාරණය කළ පමණින්ම ප්‍රකාශයක් කළ පමණින්ම කැතැසිස් පටන් ගන්නවා. විදේශනය පටන් ගන්නවා. ඉතින් ඒක සිද්ධ වුණා 70 දශකයේ 80 දශකයේ 90 දශකයේ. ඒක දැන් හොඳට ඒකට සුදුසු වචන පරිභාෂිත ශබ්ද මාලාවට ඇවිල්ලා එවැනි සාකච්ඡා යන. මේ සමහර වෙලාවට හරි පුදුම හිතෙනවා මේ සාකච්ඡාවකදී බුදුහාමරගේ නම සදාහන් වෙන්නෙම නැහැ. ත්‍රිපිටකය ගැන කිසිම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ අරගෙනම තියෙන්නේ බටේ චින්තනයේ විද්‍යානුකූල වචන විද්‍යානුකූල පරිපද්ධතිය. හැබැයි අන්තිමට ගිහිල්ලා කියනවා මේක මේ වගේ පොත්වලක් තියෙනවා. ඔය සනාතන ධර්ම නැත්නම් මේ සංකාරුපේක්ෂාව නැත්නම් මේ Nirodhe කියන වචන තිබුණා කියන එක පිළිගන්නකොට මොකද්ද ඉසරමීමක් එහෙම නැත්නම් මොකද්ද ගෞරවයක් ඇති වෙනවා අර සනාතන ධර්ම වලට ඒකේ ඔක්කොටම වැඩිය කොත්ත පැලඳි වීමක් බුදුජාන් වහන්සේට වුණා කියලා කියන තරම් නම් ඔක්කොමලා ත්‍යාගශීලී නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ ඒ ඇත්තන්ට අඤ්ඤත්ත කුසල අඤ්ඤත්ත කල්යාණා කිය වගේ දෝෂ කියන්න නරකයි. ඉස්සර මයිලක තිබුණා එහෙම නැත්තඳ දෝෂයක්. ඒක ඇත්තටම ඊට ඉස්සලා තිබුණා ඒ වගේ බුදුහාමරගේ නමක් ධර්මය සඳහන් කරන්නේ නැතුව කියලා කියන දේවල් කියවනකොට මේ මේ මෙතන නොකිය හිතන හොඳයි මේ අභිධර්ම කාර්යය කරන පිස්සුව ගැන මට තේරෙන්න පටන් ගත්තා. ඒකට මේ බුදුහාමරගේ දෙයක් කියලාම නේ කියන්නේ. දන්නේ නැහැ කි මම දන්නේ නැහැ හරියට. ඒ වුණාට මම කැමති නෑ ඒක නැතුව කරන්න පුළුවන් කියන්නේ. එතකොට තේරෙනවා මේ පිටරටවල මිනිස්සු මේ බුදුන් ගැන නොදැන මේ අභිධර්මයේ වගේ තියෙන දේ කොහොමද විස්තර කරන්නේ. නමුත් හොඳට දෙකම බලන්නේ යනකොට තේනවා ඒ කට්ටිය මේ වෙන දෙයන්නාසේ මාපු ලෝකේ ඒක බොරු කියලා ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නෙවෙයි කියන්නේ කියලා මේක අර්ථ සම්භූතයි කියලා ශ්‍රෝඩින්ජර් එනර්ජි වේව් ගැන එහෙම කතා කරනකොට ඒගොල්ලන්ට දර්ශනයක් මතු කරගන්න බැලුව සීදීනසා ගන්න බවකට අදිනවා. සිටින සරන්න වෙනවා. මොකද මේගොල්ලෝ කියන ක්‍රමයේ හැටියට ඒක ඔප්පු කරන්න පුළුවන් නමුත් හර පද්ධතියක් නැහැ නේ. දර්ශනයක් නැහැ කියන්නේ හර පද්ධතියක් නැහැ. මේක තමයි උදාහරණ කියන්නේ මේ මේ තචසාරංග. පොත්තේ තමයි හරේ තියෙන්නේ. ඇතුලේ මොකුත් නැහැ. ඇතුලේ බම්බුව. අන්න ඒක තේරුම් අරගන්නකොට මේ යෝගාවචරය එnde ende ende ende ඇතුලට යනකොට ලුණු පොත්තේ උඩම පොත්තයි දෙවෙනි පොත්තයි තුන්වෙනි පොත්තයි හතරවෙනි පොත්තයි කියනවා වගේ. කේල් ගහක උඩම තියෙන පොත්තයි එතකොට කියනවා වගේ හාරගෙන ගිහිල්ලා කියලා බලන්න මොකක්වත් ඇති නමුත් මේ ආගම් වල පෙන්වන්නේ නැහැ අපේ ආගම කිරුවොත් මේ මේ සාර ධර්ම මේ මේ දේවල් එනවයි කියලානේ පෙන්වන්න ගන්නේ. ජීවිතයක් ඒකද? ඔය දැන් තියෙන වැඩේ මොකුත් නැහැ. ඔය දැන් තියෙන එක හෝ ඊට දකින්න එක හෝ පිළිබඳව මතපල කිරීමෙන් ඇති වැඩක්. ඒ කොයි එකටත් සමසිත සමමෙත පවත්වාගෙන යන්න ගියාම ඒක බොහෝ ජනප්‍රිය වෙන්නේ නැතික දී ඇති සාධකයක්. ඒක නිසා මේක ලෝක සූත්‍රයෙන් අපිට මේ ගන්න තියෙන ලෝභ දෝෂ මොහ කියන්නේ තුනම එකයි. අවශ්‍ය නම් තුනට කඩලා ගන්න පුළුවන්. තුනට කඩපුවාම තණ්හාව, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සියෝගේ තමයි. විභව තණ්හාව තන්නේ කප්ප ද්වේෂය. කාම තණ්හා භව තණ්හා කාම ලෝකේ සහ රූප ලෝකේ තියෙන ආශාවල් කියලා වගේ කියන්නේ. මේ ඔක්කොම තියෙන්නේ අවිද්‍යාව පදනම. ඉතින් ඒ නිසා ලෝභයේ තුලම ද්වේෂය තියෙනවා කියන එක ආනන්ද සාන්ති කියන්නේ හැම ඉපදින කෙනාගේම උපැන්න සාතිකේ මර සාතිකුත් අමුල්ලා එවනවා. පොළේ මතුවෙන හැම නයි හත්තක්ම ඔළුව උඩ පස් කොට පස් ටිකක් තියාගෙන එනවා. ඒ කුණු වෙලා ආයෙත් පසට පසෙක් පුතේ. ඉතින් ඒක සුන්දර නෑ. ඒක ලස්සන නෑ. ඒක ඇත්තරම සාහිත්‍යයට ගැලපෙන්නේ නෑ වගේ කිව්වට බෞද්ධ සාහිත්‍ය කියන්නේ ඕක තමයි. ආන්නේ ඒකට මේ කොසල් රජුරු අහපු ප්‍රශ්නේ අමතර ප්‍රශ්නයක් එහෙම නැත්නම් අමෝර ප්‍රශ්නයක් වගේ තේරෙනවා. කති ධම්මෝ ලෝකේ උපජ්ජමාන උපජ්ජಂತಿ අයිතාය දුක්ඛාය ආපාස විහාරාය සංවත්ති. ලෝකේ එහෙම උපදින ධර්ම කෙතෙක් වේද කියලා. ඒකයි කියන්නේ නැතුව අනිත්‍යංග වල එකයි කියලා කියෙද්දී මෙතන සරුවච්චන් වහන්සේ තුනක් තියෙනවා කියලා. ඉතින් මම උත්සාහ කරේ මේ එකයි කියන එකද ලේසි තුනයි කියන එකද ලේසි කියනකොට වැඩේට බහපු නැති අයට නම් එකයි කියන එක ලේසි කටපාඩම් කරන්න පුළුවන් විභාගයට යන්නත් ලේසි. සංනාව තමයි. හත් ඒකම තමයි මේ පතුරු ගහලා පෙන්නන්නේ දෝෂයයි මෝහයයි දාන. සංනාව ඒ ලෝකයට බැඳෙන එකම ධර්මය කියලා නොදන්න මෝහය තමයි අවිද්‍යාව කියන්නේ. ඒක නිසා ලෝභෙටත් නැත්නම් අලෝභෙට, ද්වේෂයට නෑ, මෝහයට නැත්නම් අවිද්‍යාවට විරුද්ධ විද්‍යාවට වගේ ධර්මවල මේක දෙකට බෙදලා තමයි පෙන්වන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන එක. ද්වේෂය පෙන්වන්නේ. ද්වේෂයේ තියෙන්නේ මානසික රෝග පෙන්වනකොට. කායික රෝග පෙන්වනකොට ව්‍යාපාද, ව්‍යාබාධ කියන වචන දෙකට සම්බන්ධයි. හිතේ තියෙන ද්වේෂයක් තමයි ව්‍යාපාදේ කියලා කියන්නේ අවිද්‍යා ව්‍යාපාද ව්‍යාපාදය. එතකොට ඒක තමයි ව්‍යාපාදය. ඒක අද ලෝක හුඟක් වැඩිලා තියෙන බව කොච්චර ඉස්තිරිතාල තිබුණත් ඉස්තිරිතාල වලින් විතර ලෙඩබෝ කරන තැනක් බුබ්බෑයක මොකක්වත් නැහැ. වෛද්‍ය විද්‍යාවෙන් තරම් මිනිස්සුන්ට හානි කරන වෙන මොනම විද්‍යාවක්වත් නැත්නම්. ඒක නිසා ඉතර කැලේ මිනිස්සු ජීවත් වෙනකොට නොමරුණා නෙවෙයි. මේ තරන්න තිබුණේ. ඒක ඉපදිච්ච ලෝකෙකයි අපි මේ ගත කරන්නේ. නමුත් හොඳ වෙලාවට පුදුජානකේ කලින් පහර වෙලා තිබුණා. අපි ටිකක් සත්‍ය පිටවලා තිබුණා. ඒ නිසා අපි මේ වගේ ධර්මතවලට හිත යොදා කටයුතු කරනකොට සුළු පිළිසක් සීල ශික්ෂාවෙන් පස්සේ සමාජ ශික්ෂාට පැමිණි. සමාන සීල ශික්ෂා මට්ටමෙම නතර වෙනවා. සමාන සීල ශික්ෂා සමාජ ශික්ෂා වඩලා එතනින් නතර වෙනවා. නමුත් මේ ධර්ම වල පෙන්නන එින් එහාට ගිය මේ වංචනික ධර්ම, ඡට ධර්ම තේරුම් අරගෙන ප්‍රඥා ශික්ෂාවට යන්න නම් අපිට මේ ලෝභයටත් අලෝභයටත් සමානසේ සැලකීමක් කරන්න. දෝෂයටත් අදෝෂයටත් සමාන සැලකීමක් කරන්න. මෝහයටත් විද්‍යාවටත් සමාන සැලකීමක් කරන්න වෙනවා. ඒ මොකද ඒ නැවතත් මම කියනවා තුන්වෙනි වතාවටත් ඒ ඥානන්ද සාංශිකේ නිවනේ නිවීම දේශනාවේ ඒ සලායතන සංයුත්තේ සලායතන විභංග සූත්‍රය සඳහන් කරලා තියෙනවා අවිද්‍යාව පිළිලා තියෙන විද්‍යාව උඩ කියලා. නිසා තමන්ගේ අවිද්‍යාව මෙච්චරයි කියලා දන්නවනම් කවුරු හරි ඒක තමයි ඔය කියන්නේ භාවනා කරන මට අර ප්‍රශ්නේ මත වෙනවා මේ ප්‍රශ්නේ මත වෙනවා කියන එක සතුටට කාරණාවක් කරගන්න. ඒක ප්‍රමෝදයක් කරගන්න. ග්ලෑඩ් ගේම් එකක් කරගන්න. එහෙම නැත්නම් මේ විනායන ගතියක් කරගන්න. කවදාකවත් නැති විදිහට මම මාත් එක්ක ඉන්න වෙලාවට මට මේ මේ දේවල් මෙහෙම තේරෙනවායි කියලා මම මාත් එක්ක ඉන්නා ගතියට යන්න ගියාම ওই ලෝකසේන වචනේ මට සම්බන්ධයි. මේ බඹයක් පමණ වූ සසංගීනි ගමනකේ මුළු ලෝකෙම තියෙනවා. ආස්වාදයක් ප්‍රසආදයක් අතර ඔක්කොම තියෙනවා. ඒකම නැවත නැවත කිරීමෙන් ඔය කාගෙන්වත් අහලා උත්තර බැලගන්න එක නරක නෑ. ඒක ඔය මේ චින්තාමය ඥානවලට උදව් වෙනවා. අපි ගොඩක් ලබලා තියෙන හිම තමයි. ඒකම සුත්තමේ ඥානේ නරකක් නැහැ. නැත්නම් භාවනාමය ඥානින් මේක බෝරලා සමන්තුලින්ම අර්ථ සම්භූතව මේක සත්‍යසාරයක් කියලා තේරුම් ගන්න එක බම්බුවක් බව තේරුම් ගන්න එක මේක හරපද්ධතියක් නැති පොතු හරපද්ධතියක් විතරක් කියලා තේරුම් අරගන්න එක බැලුවොත් ඒකකට මිනිස්සු ආගම කියලා කියන්න කැමතියි. දර්ශනය කියලා කියන ඒ ගන්න ඊට වැඩි මොකද්දෝ මේ මේ මේ කියන ධර්මතාවයේ සරල වැඩි පොදු වැඩි ඊට වෙදී මොකද්ද ඇතුළාන්තයක් හොයන්න පටන් අර ගන්නවා ඒ අර මමයට නැති වෙගෙන යන මමයට හුලං ගහිල්ලක් තමයි නැති වෙගෙන යන මමයට ඔක්සිජන් දීමක් තමයි නැති වෙගෙන යන මමයට ග්ලූකෝස් හොල දෙන්න හදනවා වගේ තමයි නැති වෙගෙන යන මමයට කුතුම සෝෂණය දෙන්න හදනවා වගේ තමයි කිව්ව ලෝකයක් කියන්නේ හොඳ දේවල් කියලානේ ඉතින් ඒ නිසා මේකෙදී නැති යන මමයා දිහා මේක හර පද්ධතියක් නෙවෙයි මේක පොතු හර පද්ධතියක් කියලා තේරුම් අරගෙන බලන්න නම් අපි සාමාන්‍ය චින්තාවේ තියෙන වැඩිය එහෙම නැත්නම් ලෝකයා තියෙන දෙයට වැඩිය නැත්නම් කාම ලෝකයට වැඩිය වෙනස් චින්තන රටාවකට තමයි මේ කොසල් රජතුමා ආරාධනා කරන්නේ. බුදුජානනාංශය ඒකට තමයි මේ උත්තරේ දෙන්නේ. නමුත් ඒ උත්තරය ඒ විදිහට අපි අර්ථකථනය අපි ඒකට ඒ විදිහට නිරූපණයක් දෙනවද කියන එක තේරෙන්නේ භාෂා විලාසයෙන් නෙවෙයි භාවනා කරපු මානෙට තමයි. ඒක දැන් බටහිර අබෞද්ධ කියන ලෝකෙත් බෞද්ධයි කියා ගන්න ලෝකවලත් යම් ප්‍රමාණයක අංකුරයක් වැඩෙනවා. ඒකේ අපි කොඩි අතට අරගෙන ඉදිරියට යන්න නම් නිතරම තමන් අර මම දැන් මෙතන කියන මොහොත තහවුරු කරගන්න. ඒකේ තියෙන විවේකයේ තහවුරු කරගන්න. තහවුරු කරගන්නකොට ඇති වෙන මේ කම්මැලිකම පාලු කරන ගතිය මේ ලෝභ දෝෂ මොහයාගේ සියුම් නිරූපණයක් බවත් මේක සතුටු මනසකින් ප්‍රසන්න මනසකින් බැලුවොත් වෙනාර්ථකත්වයක් ලැබෙන බවත් මේක සාමාන්‍ය ලෝකයා වෙන රෙක්‍රියේෂන් හරහා මාකටිං හරහා ෆේස් ලිෆ්ටිං හරහා ග්ලොස් ඕවර් කරගෙන යන්න පටන් අරගත්තොත් තමන්ම රැවටෙනවා. මොකද අර්ථ සම්භූතයක් නැති ඒව කෙරුවට කමක් නැහැ. ඒව නිකන් බොරු සෝබන බව දැනගෙන, ග්ලොස් ඕවර් එකක් බව දැනගෙන, ෆේස් ලිෆ්ටින් බව දැනගෙන කෙරුවට කමක් නැහැ. ඒක කියන නාටකම් වලදී ෆේස් නිරූපණය කරනවානේ. ඒක කෙරුවට කමක් නැහැ. නමුත් මේ අනිත් කට්ටිය ඒක කනවයි කියලා හිතන්න එපා. කන්නේ ඉස්සල තමයි. මේක අර්ථ සම්භූතං අ හිංසන්ති. හිංස කරන දෙයක් ඒ වගේම අහිතාය දුක්ඛාය අපාසියාරාය පවතිනවා කියන එක දැනගත්තොත් භාවනා කරපු එකනටත් නැති එකනට තෝක සමසේ පවතී. භාවනා කරපු එකනට කාම ලෝකේ පවතින පදනමත් රූප ලෝකේ පවතින පදනමත් අරූප ලෝකේ පදනමත් වෙන් කළා විස්තර කරන්න පුළුවන්. ඒකට කිසි නැති කෙනාට ඒක අදාළ නැහැ. විස්තර ඒක විස්තර වෙන් කරන්න දැනගත්තට ඕකේ අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් බුදුජානක සඳහන් කරනවා මේකේ නිස්පාසුවක් වෙනවා. ආස්වාදයක් මොකද්ද ඉසුබුලන්න පුළුවන් ගැටයක් වෙනවා. එතකොට ආර්යයන් වහන්සේලාට සම වෙනවා. එතකොට බුද්ධජාන වහන්සේට සම වෙනවා. ඒක නිසා මේ ලද්දස්සාසෝ බුද්ධ ශාසනය කියන්නේ නෝක. බුද්ධ ශාසනය ලැබිච්ච ආස්වාදයක්. නැත්නම් අස්වැසිල්ල. එහෙම නැත්නම් ඉසුඹුලි ඉසුඹුලි ඉසුඹුලාන ගැටයකට එන්න පටන් අර ගන්නවා. මේක මෙහෙමයි කිය. කායගත දෝෂයක් නෙවෙයි ඇතුලෙන්ම හට ගන්න එකක්. ඒ නිසා කාටවත් දොස් කියමනක් නැහැ. හැබැයි ඒක බෙදා ගන්න බෙදා ගන්න බෙදා ගන්න හිතනවායි කියලා බුදුහාමර කියනවායි කිය. ඒක වහගෙන ඉන්න බෑ. අසේ බුදුජානනාංශ කියන්නේ වහගෙන ඉන්න කට්ටිය එලි කරන්න බෑ. සම්මා සම්බුද්ධ ශාසනය එලි කරන්න පුළුවන් හැමෝගෙම සමානකාරෝ නැහැ. සමාකාරෝ නැහැ. නිසා අපි උත්සාහ කරන්නේ බණ කියලා ධර්ම සාකච්ඡා කරලා අපි යම් ප්‍රමාණයකට මේකේ සාර්ථකව අසාර්ථකව මුණ දුන්නා නම් ඒ හැම එකක්ම මේකට අවශ්‍යයි. ඒක මගේ දැනුමක් කරගන්න නැතුව කාටත් පොදු ජනසත් ධර්මයක් වඩපත් කරගන්න පුළුවන් වෙන්න නම් අපි මේක සාකච්ඡා මේකට ගන්න. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ධර්ම සජ්ජායන. ඔය තුනම තියෙන්නේ. ඉතින් අද මම සම්බන්ධ වෙන්නේ මේ අනුරාධපුරයේ ඉඳලා අනික් අය සම්බන්ධ වෙන්නේ තාක්ෂණය හරහා ඒ නිසා වෙනසක් ඇති නමුත් ඒක නෙවෙයි වැදගත් වෙන්නේ ලෝක සූත්‍රයේ අර්ථයට ඒව වැදගත් නැහැ. ඒ සූත්‍රයේ සූත්‍රෙම තමයි. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න හුඟක් වැය කරපු කට්ටිය හුඟක් ආයෝජනය කරපු කට්ටිය ඒ වගේම ආයෝජනයේ සෑහෙන ලාභ ලැබමින් ඉන්න කට්ටිය ඒ වුණත් තාමත් අපිට මොහේ නිසා මේක පිළිබඳ විචිකිච්ඡාවක් මේ පාළු ගතියක් කම්මැලි ගතියක් වශයෙන් තේරණ ගතිය කියනවා ඒක IT වලින් මේකට යන කට්ටියට උත්තරයක් නෑ අපිට උත්තරයක් තියෙනවා පොද සති සම්පජඤ්ඤය එනකොට අපි තුල මේකට අවශ්‍ය කරන්නා වූ බයලජ්ජාව පහළ වෙන බාට බුදුජානකගේ ධර්මතාවයක් විදිහට පේනවා මේක ලෝක ධර්මයේ උපදිනා වගේම ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ ධර්මත් ලෝක ධර්මයක් විදිහට මතුවෙනවා බෝ වෙනවා ඒක ධර්මතාවයක් ඒ ධර්මතාවය අඳුනාට පස්සේ ඒක මම කියා ගන්න නැතුව මගේ කියා ගන්න නැතුව බෙදා ගන්න අපි ලෝකේ කොයි තැන හිටියත් උත්සාහ කරමු සියලු දෙනාටම මේ ධර්මය ඇසීමෙන් බණ භාවනා කිරීමෙන් ඒ කියන අහිත දුක අපාසු විරණය තේරුම් ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් පැයේ ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා